ධර්මානුශාසනා ආනන්ද දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි දෙන්නතුනි 989 ගෙව්වා අපි බොහෝ මුහුණට ධර්ම සාකච්ඡා පැවැත්වුවා පින්කම් කළා දිවිරාජ සමූහයාට පින් අනුමෝදන් කළා ඒකේ පිට පිට ඒ අවුරුදු ගත කරපු අවුරුදු ගණන සතුටෙන් ගත කළා වගේම ඒ ධර්මඥානෙ දිනු කරගත්තා වගේම දැන් අද ආරම්භ කරන මේ ධර්ම පන්තියක් ඉදිරියට ඒ ධර්මඥානෙ සෑම දිනාගේම දිනු කර ගැනීමට රත්නත්‍රිත් ශීල් ලෝකපාලක සාසන පාලක මේ ස්ථානෙටත් අන්න ස්ථානවලට තබා පැසු කරන්නා ස්ථානවලට අභිභූ ශීලම දිව්‍ය රාජ සංඝයාගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟට පින්නතුනි දැන් මේ පින්නතුන් වේදල්ල සූත්‍රයයි පහුගිය දවස්වල විපාකී අවුරුද්ද කතා කළේ ඒකට මේ වේදල්ල සූත්‍රයේ විශාක ධම්මදින්න කියන මේ විශාක උපාසකුන් නැහැ ධම්මදින්න මෙහෙණින් වහන්සේ කරපු සාකච්ඡාවක ඒකේ කොටස් තමයි සාකච්ඡා කළේ. ඒත් දැන් ඒක අපි ගම ගෙනලා තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වා. ඒත් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මේ ඔය શબ્දයක අපේ සිතුවිලි බොහෝ සම්බන්ධකම් පවත්වනවා. නමුත් ඔය අට ඔය අට ගැන විතරයි අපේ සිතුවිලි සම්බන්ධකම් පවත්වන්නේ. නමුත් ඒකේ ඒ කොටස් අට පිළිබඳව අපේ සිතුවිලි දුවනව මදි කියන කනවට වඩා නැති කියන එක ඊට වඩා ගෝචරයි. අපි සිතුවිලි දුවන්නේ නැහැ ඒ කොටස් පිළිබඳව. අර ඒකට සම්පූර්ණ දීලා තියෙන සාමූහික නම විතරක් අපි පාවිච්චි කරනවා. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක තනි මාර්ගයක් වශයෙන් අපට තේරෙයි. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව විස්තර අපි කලින් කතා කළා. දැන් ඊළඟට ප්‍රශ්නයක් මතුවෙනවා මේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතද අසංකතද කියන කතාව ප්‍රශ්නේ මතුවේ. මේ සංකත අසංකත කියන මේ පද පද දෙක අස්සේ තමයි අපේ මේ අනාත්මවාදය රැඳී පවතින. අනාත්මවාදය රැඳී පවතින්නේ සංකත අසංකත කියන ওই දෙක මැද්දේ. ඒකට මේ මැද්දේ කියලා කියේ මොකද? අපි සකස් නොවි තිබිච්ච වස්තුවක් සකස් වෙලා එතන ඉඳලා සකස් වී පරපුරට ගමන් කරමින් මේ අපි දැනට යන්නේ සකස් නොවි තිබිච්ච එකක් සකස් වෙලා එතකොට දැන් අපි හැම කෙනෙක්ම මේ සසරේ හිටපු අය නෙවෙයි සසරට වැටිච්ච අය ඒක කොහෙවත් හිටලා වැටුණා නෙවෙයි මේ හැදිච්ච අය අන්න ඕක උඩයි මේ බුදු පියාණන් වහන්සේ ඔය අනාත්මය කියන කතාව ඉදිරිපත් කළා මේක නැති කරන්න පුළුවන් දෙයක් මේක සදාකාලිකව පවතින දෙයක් නෙවෙයි පවත්තන්න සිද්ධ වෙලා තියෙන දෙයක් නෙවෙයි මේක තමන්ට ඒ නිසි මගට යටිච්ච ඇති මේක අත්හැරලා දාන්න ඉවත් කරන්න පුළුවන් කියන එක පෙන්වීම යාසේ ඒක අපි ඊළඟට පැනලා මේ පණින්න ඕන. ඇයි අපි මේක අස් කරන්නේ? මේක අස් කරන්න ඉතාම වැදගත් හේතුව තමයි ප්‍රධාන හේතුව තමයි අපට ඕනේ මොකක් හරි එකකින් කරන්න බැරි එක. කිසිම දෙයක් අපි හිතපු කොයි දෙයක් මේ වෙනතුරු කරලා නැහැ. ඒක විසින් ඒ වස්තුව විසින් මතු කරලා නිෂ්පාදනය කළා ඒ යෝග ශක්තියෙන් කරන දේවල් ටික අපි පිළිගන්නවා ඒක අපි කළා කියලා. ඒකේ ඒ කමක් නැහැ. ඒ ක්‍රියාවක් අපට ඕන දෙයක් නොකරන්න කමක් නැහැ. අපි ඒක ඉවසන. නමුත් හැම අවස්ථාවකදී හැම වෙලාවකම හිතමක් නැති, කැක්කමක් නැති, අමාරුවක් නැති වෙලාවක් හොයන්නේ ජීවිතේ තියෙන අර සිහි සිහි නැතුව ඉන්න වෙලාව විතරයි. ඒක මේ ඇයි මේවා එක්ක අපේ ජීවිතය මේ තරම් කමුකටුළු සහිත ස්වરૂපයක් එක්ක අපේ ජීවිතය අපි පවත්වන්න මේ තරම් උත්සාහවත් වෙන්නේ මොකද කිව්වොත් අපි කවදාකවත් උත්සාහවත් වෙලා නැහැ ජීවිතේ පවත්වන්න. ඒ අපි නෙවෙයි ජීවිතේ පවත්වන්නේ. මේක හැදිච්ච කාම ධාතුව තියෙනවා. හැදිච්ච මේක හදන්න මුල් පියවර මුල්ලක් අදිතාලම සකස් කළා ඒ ආරම්භය ඇති කරලා මේක සකස් කළා ඉදිරියට ගෙන යන ශක්තිය තමයි ඔය කාම ධාතුව කියන්නේ ඒක කාන්දමේ බලපෑම නිසා වෙන මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ ඒකට අනුකූල වූ වැඩ කරන්න දැන් මේ කරන්ට් එකට අහුවෙච්ච යම්කිසි කෙනෙකුට බෑ පොඩ්ඩක් උන් මෙහාට වෙන්න ඕනේ කියලා හිතන්නේ වැඩිච්ච හැටි ඒකට යට වෙනවා. අන්න එහෙම දෙයක් අපේ ජීවිතය ඇතුලේ බලපාන නිසා අපි ඒකට යට වෙලා මේ ජීවත් වෙනවා. ඒ ජීවිතේ ඉදිරියට ගෙනියනවා. එතකොට මේ ගෙනයන ශක්තිය එකයි අපි අර රිදුම් තියෙන්නේ. ඇයි අපි රිදෙනවා කියන්නේ? අපි රිදෙනවා කියන්නේ දැනෙන ශක්තියක් නොනවති පවතින රැඳිල්ලක් රැඳිල්ලක් තියෙනවා. නොනවති පවතින රැඳිල්ලයි අපි මේ කියන්නේ සිද්ධනවා කකියනවා. ඒකට මේ රැඳිල්ලේ කියන්නේ මොකද්ද කියන එක ටිකක් අපහසු වෙන්න පුළුවන් හිතෙන්න. ඒක තේරුම් ගන්න. මේ රැඳිල්ල කියන්නේ සිතක් පහළ වෙනවා ඉන්ද්‍රියක උදව්වේ. ඒ සිතේ තියෙන සිතේ ඇති වෙන වේගය දෙගුණ කරනවා මනෝ ධාතුවේ උදව්වේ. ඒ දෙගුණ කරන අවස්ථාව තමයි අපි දන්න අවස්ථාව. දැනෙනවා කියන්නේ ওই අවස්ථාව. දැන් සිතේ වේගයේ 10 නම් මනෝදහසේ උපකාරයෙන් ඒක විශ්ව කරනවා. ඒ විශ්ව කිරීමේ අවස්ථාවත් නැවත 10 15ක් කියන ඔය ක්‍රියාකාරීත්වය නිසා සිහිනවා කියලා රැඳිලා තිනවා කියලා දන්නවා. ඒ රැඳිලා කියන්නේ වේදනාවක් තිනවා. ඒ තියෙන කියන්නේ ඒක පවතින නිසා. ඉතින් ඔන්න ඔය රටාව ආස්සේ අපි ඔය নানা ආකාරවල ජීන් දේවල් වල යෙදලා ඉන්න ඉන්න අපිට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේකේ අස්කිරීමේ කතාව ලෝතුරා බුදුරේ ලෝක පහළුණාට පස්සේ ඇති වෙන කතාවක්. එතකන් එතකන් ලෝකයේ තිබුණේ යම් කිසි මට්ටමකට මේක දුකක් දුක් වැඩි නොවන යම්නම් ඔරොත්තු දෙන මට්ටමට ඒවා මේ කරකවා ගන්න අදු කරගන්න මට්ටම ක්‍රම තමයි ලෝකේ කවුරුත් හෙව්වේ. ඒකට ඒ හොයාපු අය අතරින් ඒ බුද්ධ කාලයේ හිටපේ බ්‍රාහ්මණ වංශිකයෝ මේ ඒ Hindu ආගමිකයෝ ඒ අය নানা ආකාර වලින් ඒක අඩු කරන මට්ටම් හෙව්වා. අඩු කළා අඩු කළා අඩු කළා එක්තරා සීමාවක් කනගත් වුණා. ඒ සීමාව මොකද්ද? ඉන් එහා ජීවත්ව ඉඳද්දී අර වේදනා අඩු කරන්න පුළුවන් ඒ ක්‍රම සීමාව තමයි ඒ අවසානට පෙන්වේ අවසානයේ කියලා හරිගස්සලා. ඒකද කියනවා අරූප ධ්‍යාන. ඒතකොට එතනින් එහාට කවුරුත් හෙව්වෙත් නැහැ. හොයන්න පුළුවන් බව පෙවුනෙත් නැහැ. ඇයි ඒ? ඒ ඇයට මේ කාම ශාස්ත්‍රයේ මේ කාන්දම පිළිබඳව මේ සුලමුල වැඩි විවෘතව දැනලා තිබුණේ නැහැ. වැඩි විවෘතව දැනලා තිබුණේ නැහැ. මේක යම්කිසි බලයක් බව දන්නවා. ඒ කාම ධාතුවේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන හැටි ඒක සුලමුල උපදන්නේ. නමුත් ඉතින් එහා සිතන්නේ ඒ යහා සිතන්න පුළුවන් කෙනෙක් ලෝ පහළ වෙච්ච බව දැනගත්ත කාලදේවල තාපසීන් කිව්වා මේ උත්තරමයා මේ අපිට එහා යනවා කියලා. අන්න ඒ එහා යනවායි කිව්වේ අපි දැන් මේ අනාත්මවාදය ගැන කතා කරපු වෙලාවේ ඕක අස්සට ඒක වැටෙනකොට ඉන් එහා යනවා කිව්වේ ඒ තවත් ජීවිතයක හදන්න පුළුවන් හැදෙන්න පුළුවන් හදන්න නේ හැදෙන්න පුළුවන් ශක්තියක් මේ අලුත් මේ ලෝ පහළ වෙච්ච ජීවිතය ඇතුළේ තිබුණා. ඒ ශක්තිය අනිත් කිසිම කෙනෙක් තුළ දෙන්නේ නැහැ. ඒක නිසා ඒ අලුත් කැලෙන් කරන වැඩේ තමයි අර කිව්වේ මම අපිට හැයනවා. නැතුව කවුරුත් දැන් ওই බුද්ධි කතාවේ දා තිබුණා. බුද්ධිය කියලා නම තිබුණා. ඕක ඕනේ කෙනෙකුට හදාගන්න පුළුවන්. ඔබට මොන නම කිව්වත් කමක් නැහැ. දුකෙන් නිදහස් වෙන අයිතිය. ඒ බොහෝ ටික දුර ටික දුරයි ඒ අයිතිය උකලේ. දෙවෙන් මෙතන සංකත අසංකත කිව්වේ මොකද්ද? ඒ උසස් ශ්‍රේෂ්ඨ උත්සමයා ගැන විශේෂ පුළුවන්කාරකම යොදවලා මොකද්ද හෙව්වේ මේක හැදුනේ කොහොමද? මේක පවතින්නේ කොහොමද? කැඩෙන්නේ කොහොමද? කැඩීමට යොදන්නේ මොනවද? ඔය හතරට එයාගේ සිත ජීවා. ඒතකොට ඒකට කිව්ව අපි චතුරාර්ය සත්‍ය කිය. නමුත් ඒක මොන වචනින් කියවච්චමක් නැහැ. මේක හැදෙන්නේ මොකෙන්ද කියලා මේ භෞතික ලෝකයක් එක්ක ඒ අපි භෞතික ලෝකය කියලා කිව්වහම මේ ද්‍රව්‍යමය ලෝකය ගැනයි කතා කරන්නේ. මේ ද්‍රව්‍යමය ලෝකයේ ASCII හැම වෙලෙම බලපාන්නේ ශක්තියක් විතරයි. එතකොට ඒ ශක්තියේ මූල මූල මූල අයිතිවාසිකම් ශක්තියේ මුල් අයිතිවාසිකම මොකක්ද කියලා හොයන්න තමයි ඔච්චර කාලයක් මේ උත්සමයා දෙහිස මහන්සිලා. එතකොට දැන් මේකට මේ දැන් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද්ද? ආර්ය ශ්‍රාන්තික මාර්ගය සංකතද අසංකතද කියන එක. දැන් ආර්ය ශ්‍රාන්තික මාර්ගය තුලින් ලබන තවත් එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒකට කියනවා අපි නිවන කියලා. ඒකද ඒක නොගෙන මේක මේ අයට පැහැදිලි කරන්න ලේසි. ඒක නොගෙන බෑ පැහැදිලි කරන්න. එතකොට නිර්වාණය නිර්වාණ නෙවෙයි නිවි නිවි මේ කියන එක අසංකතයි. මේ ආර්ය ශ්‍රාංග මාර්ගය කියන එක සංකතයි. එතකොට දැන් ඔන්න ඔය අපි ඇවිල්ලා තියෙන්නේ අර සත්‍යයගේ සත්‍යයගේ උපත උපතට හේතු වෙච්ච යම්කිසි ශක්ති ස්වરૂපයක් තිබුණා නම් ඒ ශක්ති ස්වરૂපේ මැද්දට ඔය දැන් අඩිය ගහලා තියෙනවා. ඒ මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය එම් පෙන්වන්නේ යම් කිසි ක්‍රියා සමූහයක වැඩපිළිවෙලක්. ඒ ක්‍රියා සමූහයේ වැඩපිළිවෙල සකස් ක්‍රීම් සකස් වීම් සමූහයක්. මොනවද මේ සකස් වීම් සමූහය කියන්නේ? වැරදි විදිහට මේ ලෝකයේ වැරදි විදිහට කියලා කිය අපට හොඳ නැති විදිහට. නැත්නම් ඒක හරියම පිළිවෙල දැන් ලෝකයේ සතෙක් ජීවත් වෙනකොට ඒ අර ආශාව කැමැත්ත ඕනෑකම අමනාපය ඒ ආදී තීරණයෙන් තමයි සතා ලෝකේ පවතී ජීවත් වෙන්නේ එතකොට එතකොට මේ අපිටයි ඒක හොඳ නෑ කියේ මොකද මේ ජීවත් වීම අසාරයි හිත අහිතකරයි කියලා දැනගත්තට පස්සේ එතකොට ඒ ලෝකයට හොඳ වෙච්ච ඒ සත්‍යයේ පැවැත්මට හිත කර වූ දෙයක් අපි අපට අහිතකර වෙලා අපි ඒක වෙනස් කරන්න යනවා. අපි වෙනස් කරන්න යාමේදී වෙනස් කරන්න යන්නේ කිව්වේ ඒ වෙනස් වෙන තැනට යෙදි යදලා ඒක වෙනස් වෙන තැනට ක්‍රියාත්මක වෙන්න ඉඩ හරිනවා. ඉතින් මොකද ඒක ඔක්කොම අනාත්ම නිසා. ඒත් ඒ ක්‍රියාවේදී අර පුජ්‍යලයාගේ අර සිතු වචන ක්‍රියා සිතු වචන ක්‍රියා කියන ওই තුනම අර අර පවතින පැත්ත විඳහෙලමින් පවතින පැත්ත විඳහෙලමින් නොපවතින පැත්ත වගා කිරීමේ தත්වයකටයි ඔය <clears throat> නොපවතින පැත්ත වගා කිරීමේ தත්වයකටයි ඔය ආර්ය ශ්‍රාංක මාර්ගයේ විසින් මිනිසාගේ සිතුවිලි දාන්නේ එතකොට ඒ නොපවතින தත්ත්වය කිව්වහම අපි හැම වෙලෙම ප්‍රගත්තට උපකාර වෙන්නේ අර දැඳීම් සංඛ්‍යාත ක්‍රියාමාර්ගයක් ඇඳීම ඒ වගේම ආකර්ෂණය කනිත් අතින් කියනවා ඒක කියන කාමය කාම මේ මේ රාගය ආදි වශයෙන් මේ ඔක්කොම අර ලෝකෙත් එක්ක පවත්වන්න පුළුවන් ශක්තිය හැදිලා තියෙනවා. දැන් අපිට කාලාන්තරයකට පස්සේ මිනිස්සු වුණාට පස්සේ ජන්මනට පස්සේ අපි මේ කරන්න යන්නේ මොකද්ද? මුලින්ම කරන්න යනවා අර සම්මා දිට්ඨිය කියන ක්‍රියාව වැඩක්. වැඩ පිළිවෙලක්. ඒ සම්මා දිට්ඨිය කිව්වේ හරි දැකීමේ කියලා අපි කියන්නේ. ඒක සාමාන්‍ය කවුරු පිළිගන්න දෙයක් කරයි. නමුත් හරි දැකීම තමයි අපට හරි දැකීම. අපට හරි දැකීම. ඒ මොකද්ද? යම් කිසි විදියකින් මේ ලෝකය ඒ ඒ දේ හොඳයි, ප්‍රියජනකයි, සතුටුදායකයි ආදී වශයෙන් කියන සිතනකොට අර සිතේ එකත් එක්ක තියෙන ඇදිල්ල නිසා සිත ඒකත් එක්ක සම්බන්ධ වෙන හේතුව නිසා අර අපේ පැවැත්ම ඉදිරියට ගෙන යන පැවැත්ම ඉදිරියට ගෙන යන ශක්තියක් සංවිධාන වෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ ක්‍රියාව ඒ පිළිවෙලට ගියොත් අපිට සදා කාලිකව දිගටම දුක් විඳින්න වෙනවා. එතකොට දැන් අපි කරන්නේ මොකද්ද? ඒකේ ඔය අපි හොයන දේ ඇත්ත වශයෙන් තියනවාද කියලා බොරු අපිට වලින් වැඩක් ගන්න බෑ මොකද ඒක බොරුව දොත් වෙනවා කවදා හරි ඒක නිසා ඇත්ත වශයෙන්ම මේකේ අර අපි හිතන දේවල් තීනෝද කියලා බලනකොට අර අපි සාමාන්‍ය බලනකොට තිබිච්ච දේ නෙවෙයි ටිකක් විමසිල්ලෙන් බලනකොට තියෙන්නේ ඒක වෙනස් වෙන දෙයක් ඇති. ඔන්න ඒ කෑල්ල අල්ලගෙන. ඔන්න ඒ කෑල්ලේ කියේ හැම එකක්ම වෙනස් වෙන එක ඒක ස්වභාවයෙන් හැදිච්ච දේ ඒ ස්වභාවයෙන්. එන්න ඒ කෑල්ල අල්ලගෙන. මේක ඒ විදිහට පවතින්නේ නැහැ කියන හැඟීම හිතට දීගෙන හිතට අවබෝධ කරගනි. ඉන්නකොට වෙන්නේ මොකද්ද? අර මේක පවත්තන්න වැඩ කරන පවත්තන්න උදව් දෙන ශක්ති වර්ධනය මේ ක්‍රියාවෙන් අඩු වෙනවා. මේ දැන් මෙතන සංකතයි කියන්නේ මොකද්ද? දැන් අපි එතෙන්ද බහිනවා. සංකතයි කිව්වේ දැන් ඒ පුද්ගලයා ඔය ඔක්කොම හිතන්න ඕන පහළ වෙන සිටිවිල්ල. සිටිවිල්ල සිටිවිල්ල පහළ වෙන්නේ ආස්වාස ප්‍රස්වාසෝලි. එතකොට දැන් ඒ ආස්වාස ප්‍රස්වාස ය තමයි සිටිවිල්ල පහළ වීමට උදව් දෙන ප්‍රධාන සහය ලැබෙන්නේ. ඊළඟට ඒ ආස්වාස ප්‍රස්වාසය නිසා ඒකට කියන්නේ කාය සංකාර කියලා. දැන් ඔය සංකත කියන කතාවට අදාළ වූ විස්තරයයි මේ මම කියන්නේ. මේ සකස් වීම සිදු වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඒ සංකත කියන ඒ ආස්වාස ප්‍රස්වාසය නිසා සිද්ධ වෙන්නේ මොකද්ද? අර ස්පර්ශ යම් කිසි ඒකට කියන්නේ කාය සංකාර කියලා. ඒ කාය සංකාර කියේ මොකද? ආස්වාස ප්‍රස්වාස සිදුවීමෙන් අර සිත පහළ වීමට උවමනා කරන ක්‍රියා පද්ධතියක් සිදු වෙනවා. ඒ මොනවාද? ආස්වාසය ඒ කොටසේ වදිනවත් එක්කම නානා ආකාරවල ඒ පරමාණු වෙනස් වීම පිපිරීම ආදී සිද්ධ වෙලා තමයි සිතක් පහළ වීමට හඳවතට යම්කිසි තේජසක් කාණ්ඩව වැඩ කරවන්නේ. අන්න ඒකට කිව්වා කාය සංකාර කියලා. ඒකට දැන් ඔන්න එක කොටසක් මේ <clears throat> ජීවිතයගේ පැවැත්මේ එක කොටසක් සකස් වෙන ආකාරය ඒකෙන්දී. ඒකට දැන් උතෙන්ම අපි ගන්නවා දැන් මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ ඔය අට සීල සමාධි ප්‍රඥා කියලා බෙදලා තියෙනවා. දැන් සීල සමාධි ප්‍රඥා කියන මෙදුමාස්සේ දැන් ඔය ආශාස ප්‍රසආස වැඩිීමේදී ඒ සිද්ධ වුණේ මොකද්ද අර ශාරීරික ක්‍රියාවක අවදි කිරීමක් එතන සිද්ධ වුණා. ඒකෙන් දැන් අර ඒ ශාරීරික අවදි කිරීම ස්වභාවයෙන් කරන වැඩේ අපි අර සීල කියන කතාවෙන් කර මේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒක අර ස්වභාවයෙන් කරන ක්‍රියාවට අනුව යම් කිසි නිෂ්පාදනයක් කරනවා නම් ඒ නිෂ්පාදනය නොකරන තැනට අන්න ඒකයි මේ නොකරන තැනට ඒ ආස්වාස ප්‍රසආසය පිළි ගැනීමයි අපේ සීලයෙන් කරන්නේ. තේරුණාද? තේරුණා. අපේ සීලය කියන කතාවෙන් කරන්නේ ඒකයි. එතකොට දැන් ඒ ඒක අපි වැඩි උදව්වට පහසුවට ගත්තේ. එතකොට සමාධි කියන තව එකක් තියෙනවා. ඒ සමාධිය කියන එකේ විශේෂයෙන්ම අරක කාය සංඛාර දැන් සමාධිය හැදෙන්නේ සිතේ. එතකොට අර අනුසාරයෙන් සිත පහළ වෙනකොට ඒකේ කාය සංඛාර වචී සංඛාර හැදෙන බව තමයි මේ සඳහන් වෙන්නේ. ඇයි ඒකට වචී සංඛාර කියලා කිව්වේ? ඒ වචී සංඛාර කිව්වේ අර සිතක් පහළ වීමේදී ඇති වෙනවා විතක්ක ਵਿਚාර කියලා දෙකක්. විතක්ක ਵਿਚාර කියන්නේ මෙන්න මේකයි. හැම සිතක්ම පහළ වීමට ඕන දැන් ස්පර්ශයක් ලැබෙන්න ඕන. දැන් ආස්වාස ස්පර්ශය ලැබිලා සිතක් පහළ වෙනවා නම් ඒකෙදි ඒ සිත විතක්කටපත් වෙනවා, ਵਿਚාරයටපත් වෙනවා. විතක්කේ කියන්නේ අරමුණට රැකීම. ඒකට අරමුණේ කියන්නේ මොකද්ද? සිතේ සකස් වීම. ආස්වාසයත් එක්ක සිත සකස් වෙන්නේ කුසලාරම්මනේ. ආස්වාසයත් එක්ක විතරක් සිත වැඩ කරනවා නම් හැම වෙලේම කුසලාරම්මනේ සිත වැඩ කරන්නේ. එතකොට මේ කුසලාරම්මනේට සිත වැටීමට කියන විතක්ක කියනවා. විචාරය කියන්නේ ඒ කුසලාරම්මනේ ඒ හෝ ලෝභ ද්වේෂ මෝහ නැති සිතේ පැවැත්මට කියනවා විචාරය. එතකොට ඇයි ඕකට වචී සංකාර කියලා කි. මෙතන ඔල්දෝෂයක් නෑ කී වෙලා. ආ අඩදී නුදු. එතකොට මේ වචී සංකාර කියන එක ඇයි මේකට යෙදුවේ? ඔය ඕනම හිතක් පහළ වෙනකොට දැන් මේක හොඳට හිතාගත්තොත් තප්පරෙන් තප්පරයට අපේ ජීවිතය සුද්ධ කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් මම කිව්වට මටත් බෑ. නමුත් දැනුම තියෙනකොට චුට්ට චුට්ට තල්ලු වෙනවා පැත්තට. ඒකයි වටින්නේ. එතකොට මේ වචී සංඛාරවල අරකින් විතක්ක ਵਿਚාර දෙකේ සිද්ධිය වෙනවත් එකම අපිට ආස්වාසය කියලා දැන් අපි දැන් ඔය භාවනා කරනකොට ආස්වාස ප්‍රසවාස කියලා අපි මෙනෙහි කරනවා කියලා කියනවා. ඒ ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරන එකේ මොකද්ද? නිම්ම නිම්ම තමන්ට වැටෙනවා කියන එකයි ඒ කියන්නේ. අපි කරනවා නෙවෙයි නිම්ම වැටෙනවා කියන එකයි. මොකද්ද නිම්ම? හුළඟ ඇතුළට යන බව අර විතක්ක ਵਿਚාර දෙක ක්‍රියා කරමින් වැටෙනකොටම වචී සංකාරය හැදිලා. ඒකට කියනවා වචී විඤ්ඤාති කියලා. ඒ මොකද්ද? ඒකට ආස්වාදය කියලා නිකම්ම හිත වැටිලා. ඒක ඉංග්‍රීසියෙන් නම් ඒ භාෂාවෙන් දෙමළෙන් නම් ඒ භාෂාවෙන් ඒක දැනෙනවත් එකම අර වචනෙත් ඒකම හැදිලා. අන්නේ ඒක නිසා කාය සංකාර වචී සංකාර කියන එක අර සීල සමාධි දෙකට මිශ්‍ර වෙලා තියෙනවා. දැන් සමාධිය හැදෙන්නේ සිතෙයි. එම නිසා ඒ සමාධිය හැදෙන සිතේ සමාජ සංවිධානය කිරීමට මෙන්න මේ පිළිබඳව වගකීම තේරුම් අරන් දෙන්න ඕන. දැන් ඔන්න අපි ඉන්දියාට යන්නේ ඉස්සෙල්ලා දැන් මේ සිත සමාධියටපත් වීම. සෑම දිනම ලොකු උනන්දුවක් දක්වනවා සිත සමාධියටපත් කරගන්න. නමුත් සමාධියට සිතපත් වෙන්නේ සමාධි ආරම්භණය තමයි සමාධි නිමිත්ත තමයි ආස්වාස ප්‍රස්වාස. එතකොට යම් කිසි කෙනෙක් ඕනම වෙලාවක ආස්වාස ප්‍රස්වාස විසත් පමණක් ඔහුට දැනෙනවා නම් ඒක ඇවිදිනකොට හරි නිකන් ඉන්නකොට හරි මොන මොන ආකාරයකින් ඒ මොහොත ඒ කාලය එයාගේ සිත සමාධි හේතුව මොකද ආස්වාස ප්‍රස්වාස ය පිළිබඳ ලෝභ, ද්වේෂ, මෝහ පහළ කිරීමට මොනම හේතුවක්වත් නැහැ. ඒක නිර්වෘල් පිරිසිදු නිමිත්තක්. ඒක අපට ආශා කරන්න හෝ අමනාප වෙන්න මුකුත් බෑ දෙවැත්තෙන් මේක වැහිලා. ඒක නිසා ආස්වාද ප්‍රසආසවල සිත පවතිනකොට සිත සමාධිය කියලා ඕනම නිරවුල්ල මේ පිළිතුර දෙන්න පුළුවන්. එතකොට මේ <coughs> ඒ සමාධිය අර ආස්වාස ප්‍රස්වාස ය දෙස බලමින් මේකයි සමාධිය කියලා කෙනෙක් හිතුවට පස්සේ ඒක උද පවතින තාක් සමාධිය තියෙනවා ඊළඟට සමාධිය සිට තවත් නොයෙක් නිමිති තියෙනවා ඒ නිමිති වලට වැටිච්චාම සමාධිය නොකදී පවත්න්නේ කොහොමද කියන එකත් අපි තේරුම් ගන්න. නොකදී පවතින්නේ අර යම් ප්‍රමාණයක අර ලෝභ ද්වේෂ මෝහ කියන තුන ඒ සමා මේ මේ ආස්වාස ප්‍රස්වාස එක්ක සම්බන්ධ නූණ නූනේ යම් ප්‍රමාණයකින්ද ඒ ප්‍රමාණයේ ස්වરૂපය අනිත් නිමිති එක්ක තමා ආශ්‍රය කරන වෙලාවට සබාගත්තොත් ඒ තබාගත් සිතේ තියෙන්නේ අර ආස්වාද ප්‍රසආසයක තියෙන සිතේ තියෙන සමාධි ස්වરૂපෙමයි. ඒතකොට ඒ සමාධිය හැදුනේ කොහොමද? සංසුන් භාවය. සමාධිය කියන්නේ සංසුන් භාවය. ඒ සංසුන් භාවය හැදුනේ කොහොමද? සිත එකක් මොකක් එක්ක හෝ නොඇලී ක්‍රියා කරපු නිසා. ඒක එක්තරා ප්‍රමාණයක ඒ රාගයේ තියෙන නිසා ඒක තව සුද්ධ කරන්න වෙනවා. නමුත් මේ කියන්නේ මුල් අවස්ථාව. එතකොට ඒ නොඇලී පවතින කාලය තුල එයාට ලැබෙන සැනසෙන ශාලකක් ඒ විශාල ඒ විශාල සැනසීම ලබන්න ගන්න අභ්‍යාසයක් ඉගෙනීම් ක්‍රම අධ්‍යාපනයක් අරයා අර ආස්වාස ප්‍රසවාස වල ඉගෙන ගන්න. ඒකට හැම වෙලේම ආස්වාස ප්‍රසවාස වල මිනිස් කොට සිත තියන්න බැරි බෑ. ඒක හිතින් නැහැ. ඉතින් මේ කියන්නේ වෙනත් අරමුණ වලට වැටෙනවා. නැතු ජීවත් වෙන්න අමාරුයි. නමුත් මෙතනින් ගන්නා මේ දේ අනකටත් යොදන්න පුරුදු වුණ පුරුදු වෙලා පාවිච්චි කරනකොට අන්න රාජ්‍යවාසිකම ලැබෙනවා. ඔන්න ඒ කියන්නේ අපි සීල සමාධි කියන දෙක උඩ තොරදාර සංකත කියන කතාවේ මේ සකස් වෙනයි දැන් මොන්න අර <clears throat> ඉදිරියට ගෙන යාමට <clears throat> සකස් වෙවි යම් යම් ජීවණයක් ඒ බැඳීමේ පැවත් පැවතුනා නම් දැන් මේ සකස් කරනවා ඒ ඒ බැඳීම් නොලබෙන සිදු නොවන විදියට සකස් වෙන්න මෙතන ක්‍රම යෙදෙන එකයි දැන් මේ කරන්නේ කරන ක්‍රමය දෙන එක ඇත. ඒකට මේක හරි පදනමක් ශාස්ත්‍රීය පදනමක් මත කිසිම අස්කම් හැපිල්ලක් නැතුව හරියට ගාහන්ට යන්නේ වැඩපිළිවෙලක් බව හොඳටම තේරෙනවා. හැබැයි මේ නැතියට පමණයි. මේකෙන් සාමාන්‍ය අයට කිසි වැඩක් ගන්න බෑ. ඒ නුවණ තියෙනවා මේක කල්පනා කරලා හිතලා මතලා කතා මේ තීරණය කළ වෙලට වහින්නේ එයාට සම්පූර්ණයෙන්ම කිසිවක් නැතුව මේක එහෙම වෙනවාමයි කියලා තීරණය ගන්න පුළුවන්. එතකොට දැන් මේක සංකත වුණා. ඉස්සෙල්ලා සසරට වැටිච්ච කෙනත් සකස් වෙනමින් තමයි ආවේ. දැන් මෙතන කරන්නේ මොකද්ද? සකස් ආ සංඥා වේදනා කියන දෙක සම සංඥා වේදනා කියන එක අපි තෝරනවා සංඥා වේදනා කියන දෙක තමයි මේ ප්‍රඥාව එක්ක නෑ සම්බන්ධකම් පවත්න්නේ අනිත් අතින් කියනවා නම් ප්‍රඥාව කියන්නේ නිවැරදි තීරණ දීම මේ නිවැරදි තීරණය දෙන්නේ මොකද්ද හැදෙන පැත්තට නිවිද දෙන්නේ නෑ නැහැදෙන පැත්තටයි කැඩෙන පැත්තටයි දෙන්නේ කියන මේ පැත්තට ඡන්දය දෙන්න තීරණය කරන්නේ මොකේ ආධාරෙන්ද එයාට දැනෙන වේදනාවේ ප්‍රමාණය ආදායි. ඒකටයි සංඥා වේදනා කියලා දෙකක් කියන්නේ. අපිට හැම වෙලේම වේදනාවක් දැනෙනවා. දැන් මේ කතා කරන්නේ ඒ වේදනා අඩු වැඩි කරමින් මේ ශබ්දය මේ එක එක තලාතිරන් වලට මේ වෙනස් කරගන්නේ ඒ වේදනාවලින්. ඒකට මේ වේදනාවේ ප්‍රමාණය උපකාර කරගෙනයි මෙන්න මේක සුඛ වේදනාවක් මෙන්න මේක දුක් වේදනාවක් මේක මධ්‍යස්ථයි ආදී වශයෙන් දැනගෙනයි ප්‍රඥාවෙන් තීරණය කරන්නේ. අන්න ඒක නිසා ප්‍රඥාවට හිමි වෙන්නේ සංඥාවයි වේදනාව. මේ සංඥාවයි වේදනාවයි කියේ මොකද්ද කියන එක අපි දල වශයෙන් ගත්තොත් නැත්නම් මේ ගොරෝස්ථාලෙන් තේරුම් ගත්තොත් සිතේ කියන්නේ තේජස් වේගයක් තේජසක් නිරන්තරයෙන් මතුවී යන තේජසක් ඒ තේජසේ තියෙන අංශක ප්‍රමාණයයි සංඥාව කියන්නේ. එතකොට පහළ වෙන තේජස් අයිද උණ කට්ටුවේ අර පවතින තේජස් මාපකේ වාගේ මේකේ මේ සිතේ ඔය කියන සංඥාව තමයි නානාකාරා කියන වලට අපිට මේක පෙන්වලා දෙන්නේ. ඒ දැනගන්නායකට කිව්ව සංඥාව කියන. එතකොට ඔය සංඥාව උදව් කරගෙන එතකොට දැනෙන දැනෙන වේදනාව මේ විඳන දැනීම වල සංඥාව උදව් කරගෙන ඒ පුද්ගලයාට ආපහු අර මුලින්ම සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකින් දෙදලා ආවා වගේ ආවා මේ ප්‍රඥාව දක්වා දැන් ප්‍රඥාවේ යන අර සීලය දක්වා ගමන් කරන්නේ ඒ මොකක්ද ඔය මෙච්චර වෙලා කියන්නේ ඕක හැදෙන හැටි කියාගන්නයි. ඒත් ඒ හැදිච්ච හැටි කියලා ඊළඟට පෙන්නනවා පෙන්වන්න දැනගන්න ඕන මේක අපි අර සමාධියේ සීලයේ කියන දෙක මේකෙන් මේ නිෂ්පාදනය කරන්නේ මොකද්ද කිව්වොත් Tamanට දැනෙන වින්දනය හැම වින්දනයක්ම මේ යම් කිසි ප්‍රමාණයක් එකක් තියෙනවා වින්දනේ. ඒ කොයි වින්දනේ හරි ඔහුට හිතුවොත් මේ වින්දනේ හොඳයි කියා. කොයි වින්දනේ? සමහර වෙලාවට ඊටාම ඊටාම <clears throat> ගිනි කාස්ටක වෙච්ච වෙලාවට හොඳ සිසිල් සුවඳක් මේ මේ සුළඟක් එනකොට එයාට ඒ කියන්නේ සිද්ධ වෙනවා මේක හොඳයි කියලා. ඒ මොකද එයා කියන්නේ අර ගිනි ගිනි කාස්ටකයට වඩා මේක හොඳයි. නමුත් මේ ජීවිතයගේ පැවැත්මත් එක්ක කල්පනා කරනකොට මේ වින්දනේ ඒ ඒ වේදනාව හොඳ නෑ. මොකද? ඒ වේදනාව හොඳයි කියපු නිසයි ඒකට ඇලෙන්නේ. ඇලිච්ච නිසයි පවතින්නේ. එහෙම. ඇලිච්ච නිසයි පවතින්නේ. එතකොට කෝණ වේදනාවක් මතුණාට කමක්. මේ වේදනාව හොඳත් නෑ නරකත් නෑ කියන තීරණය තමයි ප්‍රඥාවෙන් දෙන්නේ අර වේදනා මේ අල්ලගෙන. වේදනාවයි ඒ වගේ මේකේ සංඥාවයි අල්ලගෙන කරන්නේ මොකද්ද? නානතරතරන් වල වේදනා අපේ සිතේ මතුවෙනවා. ඒ හැම වේදනාවක් එක්කම නොඇලී සිටීමයි ඒ හොඳ නැති කියන්නේ. එතෙන්ද ඕක හොඳ නෑ මොකද්ද නරකාදී කියනවා නෙවෙයි. ඒ වෙලාවේ නොඇලී සිටීමම ඒක හොඳ නෑ කියන වත් සාක්ෂිය. අන්නේ හොඳ නෑ කියන ක්‍රමයේ යටතේ ඒ තීරණය වැඩ කරන බව දැනගන්න කොහොමද? සිත ඇලෙන්නේ නෑ. සිත ඇලෙන්නේ නෑ. සිත ඇලෙන්නේ. එතකොට දැන් මේ සිත නොඇලී ක්‍රියා කරනකොට නොඇලී ක්‍රියා කරනකොට වෙන්නේ මොකද්ද? අර තමන්ගේ ශරීරගත ඔව් ජීවිතයගේ පැවැත්ම සංවිධානය කරන නිරන්තරයෙන්ම ක්‍රියාවට වැටෙමින් නිදී යන සිත් පහල කරන තේජස පවත්වමින් යන මේ රූප කලාව නැත්තම් පරමාර්ථ වල තියෙන එල ගැද්දලා තිබිච්ච යම් යම් කාන්දම් ප්‍රමාණ තිබුණා. ඒ කාන්දම් ප්‍රමාණ ඒ චිත්තක්ෂණ 17 ඒකය ඒව ආවිසිතී. ඒතකොට චිත්තක්ෂණ 17න් 17ට බිඳින ඒවා නැවත හැදෙනකොට හැදෙන්නේ කොහොමද? අර කලින් තිබිච්ච කාන්දම් කොහෙත්ම නැතු. මොනම කාන්දමක් නැතුවයි හැදෙන්නේ හිමින් හිමින්. බෑක පාට නෙවෙයි. හිමින් හිමින් ඒක එන්නේ එන්නේ එන්නේ අඩුයි. ඒකට <clears throat> බලනකොට අහනකොට ආධානය කරනකොට රස විඳිනකොට ස්පර්ශ කරනකොට කල්පනා කරනකොට ඔය හැම අවස්ථාවකදීම ඔය ඔය විශේෂයෙන්ම පහ එය අන්තික ඔය හයදිම ක්‍රියාකාරීත්වය හයදිම අර කියන ලැබෙන එක වේදනාවක්වත් ඒ විඳනයක්වත් හොඳයි කියා පින් නොගෙන අවස්ථාවට උචිතාන්දමින් පරිහරණය කිරීම ඒක සිද්ධ වෙන පරිහරණය කරන්නේ. නමුත් ඒක පිළිබඳව දැඩි පවතින ස්වභාවය නැතුව තමන්ගේ සිත පවත්නකොට වෙන්නේ මොකද්ද? අර තමන්ගේ චිත්ත සංඛාර වල උපකාරයි චිත්ත සංඛාර කියලා කිව්ව වේදනා ඒ අර සංඥා කියන මේ දෙක ඒ වා විසින් සකස් කරන ඇතුළත ලබා දෙන අයිතිවාසිකම උඩ අර කලින් ඇලෙමින් ක්‍රියා කරපු කාණ්ඩම් බල ඒ පරමාණු ශක්තිය අඩු වෙන්න අඩු වෙන්න වචී විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්තිය කියන එක නැත්තම් වචනයක් හැදෙන එකෙත් අර ඇලීමක් නැති වචනයක් හැදෙන ස්වરૂපයක් හැදෙන. ඇලීමක් නැති වචන. ඒකයි ඔය ලෝකේ රහතන් වහන්සේලාගේ හඬ විරාගී හඬක් කියලා කිව්වේ ඒකයි. ඒක ලෝකෙට විරාගී හඬක් දෙන්න පුළුවන් ඒ උත්තරෙින්ට පමණයි. එයාගේ වචනවල එයාගේ වචන හැදෙන්නේ ඇලීම අයින් කරලා. එතකොට මේ වචන සිතේ එක්තරා වේගයක්. ඊටත් වඩා වේගවත් වෙන අවස්ථාව තමයි ක්‍රියාව. ඒ ක්‍රියාවේදී ක්‍රියාවට අවශ්‍ය සහාය දෙන ප්‍රමාණු ශාරීරික වශයෙන් ක්‍රියා කරන ප්‍රමාණු ඒවා ඔක්කොම ඒ ක්‍රියාව සංවිධානය වෙනවා ඒවා කිසිම ඇලීමක් නැති තත්ත්වයකින් ක්‍රියා කරන ස්වરૂපෙට. එතකොට දැන් ඇලීමක් නැති තත්ත්වයක ක්‍රියා කරනවා කියුවහම ඕක විග්‍රහ කරනකොට පාණාතිපාතා වේරමණී, අදින්නා දාන වේරමණී, කාමේස මිත්‍යාචාරා වේරමණී කියන ලෝක තමයි මේ ඔය ඇලීමක් නැති ක්‍රියාව පෙන්වන්න දීලා තියෙන සම්පූර්ණ සම්පින්දන විස්තරය. ඒ මොකද්ද? එයාට ඒ අර කියන සංවිධානයේ ජීවිතය තුළ සකස් වුණු පුද්ගලයාට කිසිම වෙන හේතුවක් මතුවෙන්නේ නැහැ. කිසි කෙනෙකුගේ සිදුමක් සිදුමක් දෙන මොනම දෙයක් කරන්න අවස්ථාවක් මේ පිළිවෙලක් කියන්නේ මේ හේතුවක් මතේ. ඇයි හැම ඍදුමක්ම අපි ලෝකෙට දුන්නේ අපේ ඕනකම ඉෂ්ට කරගන්න. නැත්තම් කවදාකවත් කිසි කෙනෙකුට ඍද්ධවන්න අපිට කිසිත් ඕනකම. අපේ යම් කිසි කෙනෙකුට ඍදුමක් දුන්න නම් දුන්නේ වචනෙන් හරි, බැල්මෙන් හරි, ඉංගියෙන් හරි මොකෙන් හරි දුන්නම අපේ ඕනකම කිච්චන. ඒ මොකද්ද අපේ ඕනකම? අපේ සිතේ තියෙන දුෂ්ටකම නැත්නම් ඉරියාකාරකම නැත්නම් මොකක් හෝ කමක් හිම් පිරිනහ ගන්න අර මිනිහ රිදවලු. එයාගේ මාන්නේ පෙන්වන්න මොක අපේ අපේ ඕනකම ඉෂ්ට කරගන්න. අපදුවෙන්නේ මොකද්ද? අපේ ඕනකම් නැති වෙනවා. අපිට ඕනකම් මොකද්ද මෙයාට නැතිවෙච්ච ඕනකම. එයාට එයාව එපා වෙලා තියෙනවා. එයාට එයාව එපා වෙලා තියෙනවා. මොකද මේ පැවැත්ම. එයයි පැවැත්ම මට වටිනාකමක් කියලා. අන්නේ පැවැත්ම වටිනාකම නැති වෙච්ච නිසා එයාට උවමනා කරන්න වෙන්නේ නැහැ. තවත් කෙනෙක්ගේ මොකක් හෝ අඩු කරන්න හෝ වැඩි කරන්න හෝ මතු කරන්න මොකුත් උවමනා ගන්න නැහැ. මෙතනයි මේ ප්‍රශ්නයක් කරන්නේ. ඒක නිසා කිසිම ක්‍රියාවක් අනුන්ට හිතෙන් දෙයක් කෙරෙන්නේ. එයාගේ අදින්නාන් කිසිම දෙයක් කලබලෙන් ගන්න සිද්ධ වෙන්නේ. නොදුන්ජක් ගන්න වෙන්නේ තියෙන එකයි කියන්නේ. නමුත් ඒක යාට ඒක අනුන්ගේ යහපත සඳහා අනුන්ගේ යහපත කිරීම සඳහා ගැනීමක් හැර එසේ නැත්නම් මේ තමන්ගේ ජීවිතේ දුකින් නිදහස් වීම සඳහා කරන ක්‍රියාවකට සහයෝගය පිණිස ගැනීම හැර වෙන කිසිවක් එයා පාවිච්චි කරන්නේ නැති කෙනෙක් වෙනවා. නමුත් ඒකත් සම්පූර්ණ අවසරය ඇතු. අවසරයක් නැතුව ගන්න තරම් කලවලයක් යාත් නැහැ. ඒක නැතුව ඉන්න පුළුවන්. ඒක නැතුව මලක් යා අමුත්තක් නැහැ. මොකද මේක ඒ තරම් යාට පායන. ඒ පවුනේ තරහක්ද? නැහැ. මේක එක තරහක් නෙවෙයි. අර වේදනාව විඳගන්න බැරිකම නිසා ඒ විඳින්මින් ඇති අර්ථකුත් නැති නිසා බේරෙන්න මගකුත් තියෙන නිසා බේරෙන්න මගක් නැත්නම් ඒක පිළිගන්න බේරෙන්න මගක් තියෙනවා ඒක නිසා මොනවද මේක නිකම් මේ මේ කරදර වෙවි ඉන්නේ මේක මේ පැත්තට ගලවලා දාපුවා ඉවරයි නේද කියලා හිතන් අර කාරණේ හොඳින් තේරුණාට පස්සේ ගන්න තීරණය ඔකයි ඒ පැත්තට වැස්සට පස්සේ එයාට සිද්ධ වෙනවා අර කිව්ව විදිහට යාගේ පිළිපැදුම් කාමේසු කිසිම කැමැත්තක් තමාගේ බලාපොරොත්තුවක් වැරදි විදිහට ඉෂ්ට කරන්නේ. ඒ මොකද එහෙම ඉෂ්ට කරන්න තියෙන බලාපොරොත්තුවක් කැමැත්තක් එයාට ඇත්තේ නැහැ. ඒකයි මේ එහෙම කියන්නේ කාමේ වර්ධව හැදෙන්නේ කියන්නේ තමාගේ අදහසක් කැමති දෙයක් අනුන් මේ වැරදි ජීවිතය පාවිච්චි කරන්න මොකද ඒක නැතුව යාට ජීවිතය ගියත් යා ප්‍රශ්නයක් නෙමෙයි. අන්න ඒ විදිහ අත්හැරපු ස්වභාවයක්. ඒ කාරණා තුලින්ම දෙන්නන්නේ මොකද්ද? ජීවිතයක් ජීවිතය පිළිබඳව දැම්ම බැඳින්න අත්හැරපු බවයි. නියම අත්හැර අත්හැර එන එක්කෙනා දැන් අපි අසංකත කතාවක් මේ අසංකත කතාවක් අපි මේ මුලින් කියවන නිර්වාණය නිවන ගැන. මේ අසංකතයේ ගේ මොකද්ද? මේක යම් යම් හේතු නුද. දැන් මොන්න මේ අයට දන්නවා හේතුන් මොනවද කියලා. ඒ හේතු නුද මේ පැවැත්ම ඉස්සරහට ගෙනාවා. මේ පැවැත්ම ගෙනාවා කියන්නේ හැදිච්ච දවසේ ඉඳලා. මේක නැහැදී තිබිලා තියෙනවා. නැහැ මේක හැදිලා ඉන්නේ කලින්. හැදිච්ච වෙලාවේ ඉඳලා මේ හේතු ධර්ම එක්ක ඉදිරියට ගෙනාවා. ගෙනාව වෙලාවේ ඉඳලා ඒ ගෙනාව ගෙනාවට පස්සේ දැන් මේ ඒ ඉදිරියට ගෙනාපු හේතු මේ කරන්නේ අස්කරගෙන අස්කරගෙන අස්කරගෙන යන එක. අස්කරගෙන අස්කරගෙන අස්කරගෙන යාමේදී යාට සිද්ධ වෙන්නේ එකයි බැඳීම් අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන යනවා. ඒ බැඳීම නිසා මේ බැඳීම තිබුණේ. ඒ බැඳීම ඇතිවිච්ච සියලුම දේවල් ඔක්කොම බැඳීම් ඉවත් වුණාට පස්සේ එතකොට දැන් එයා නිවුණා කියලා නිවීමටපත් වුණා කියලා කියනවා. නිවීමටපත් වුණයි කියන්නේ මොකද්ද? ඒ නිවීමටපත් වෙන්නේ කියන්නේ ජීවිතය පැවැත්වාගෙන ඉදිරියට ගෙන යාමට උදව් දෙමින් ක්‍රියා කළා වූ ක්‍රියා කරා වූ තේජස් ධාතු තේජස් සම්පූර්ණයෙන්ම නිවුණා. ඒ නිවුනේ මොකක් නිසාද? නිවුනේ මොකද? ඒ තේජස පවත්තන කාන්දම තුනක නිසා. කාන්දම නැතුව තේජස පවත්තන්න බෑ. ඒකට ඒ කාන්දමයි නිවුනේ නිවිච්ඡාම ඒ තේජස නිවුණ නිවිච්ඡාම මේ පුජ්‍යලයාගේ ප්‍රවත්ම ඉවරයි. එතකොට දැන් අසංකතයි කියන්නේ මොකද්ද? සකස් කරපු දෙයක් නෙවෙයි මේක. මේක සිදිච්ච දෙය නැති වුණා නැති නැති වුණාන් පස්සේ ඉතුරු මුකුත් නැහැ. ඒකට කියුවා සියලු කෙලෙසුන් නසා නිවන් අවබෝධ කරගන්න. ඉතින් ඔතෙන්දයි අපි වැටෙන්න හදන්නේ. ඉතින් ඔච්චර මේ බොහෝම විද්‍යාත්මකයි කියන්නේ ඉතින් හේතු දෙකකට පැහැදිලි. පැහැදිලි ආඥා අස්කෝන් කොහොමද ඒකුනේ කොහොමද මේක නියෝග වෙන්නේ මේක නියෝග වෙන්නේ කියකි එකින් එකට බුදු පියාණෝ විස්තර කරපු එක තමයි මේ ධම්මදින්න මේ නිහංස ප්‍රකාශ කළේ එතකොට දැන් ඔන්න අද අපි ආරම්භ කරේ ටිකක් අමාරුයි මම මොකද්ද වෙන්නේ ත්‍යාගයට අපන්න නැහැ නමුත් ඉතින් අදත් පහුකොලොත් තවත් කල්යන් නිසා ජීරාජින්ගේ පිටේ මේක අපි සම්පූර්ණ කළා දැන් ඉතින් මේ ගැන මොකක් හෝ අහන්න ප්‍රශ්නයක් තියෙනවනේ ඇහුවට කමක් නෑ දැන් ආස්වාදයේ දැනෙන ආස්වාදයන් සාධුවන දැනෙන. ඒකත් අපි දැන් ගන්න දැනෙනවා නම් ඒකත් අද ඉවත් වෙනකම් ආස්වාදය හදගලෙන්න උත්සාහ කරනවා. ඒකවල අපි දැනෙමින් ඉන්නවා ගන්න දැනෙන. අර දැනෙමින් ඉන්නවා නමුත් අමනාපකුත් එක්ක අමනාපකුත් එක්කයි ඉන්නේ. ඒ වෙලාවට ආස්වාද ප්‍රසවාස එක්ක සිත පැවතිච්ච මේ ක්‍රමේ නෙවෙයි තියෙන්නේ. ආස්වාද ප්‍රසවාස එක්ක අමනාපයක් නැතුවයි පැවතින්නේ. ගඳක් ආව අන්න අමනාපයක් වෙනවා සුවඳක් ආව ආසාවක් වෙනවා. අන්න ඒක නිසා අපිට අපි පුරුදු වෙන්න ඕන ආස්වා ගඳක් ආවොත් ඒ ගඳ උහුලමි. ඒ ගඳේ කියන එක දුක් වේදනාව කියන එකයි ඒක ඒකෙන් පෙන්වන්නේ ඒකට කියන්නේ මේ <clears throat> ඝානේන්ද්‍රිය ආශ්‍රය කරගෙන උපදින්නා දුක් වේදනාව ඒකයි ඒක අර දුක් වේදනාවක් ඇතින් පිළිගනගෙන අර කමනාපය නැතු ඉන්න පුරුදු වීම දෙන්නේ තියෙන සමර්ථකම කල යුත්තේ ඉතින් දැන් ඉතින් අමාරුයි දින්ගෙන් දින්ග අඩු කරගන්නවා දැන් මට නම් කොහෙත්ම ගන්නක් නැහැ මේ පීනසේ හැදිච්ච නිසා එහෙම එහෙම නොදන්නේ දැන් මේ ඒක නිසා මට දැන් මේ ආත්ම නිවන් දකින්න බෑ. ඇයි ඒක ඉන්ද්‍රියක් ඔෆ් වෙලානේ. හොඳයි හරි. හොඳයි පින්නතනි. දැන් මේ පින්නත් පිටිත මේ අර්ධාන්න රසයේ තියෙන වැදගත්කම නිසා සියලු වැඩ අත්හැර දාලා දුවගෙන ඉන්නේ මේකේ නියම ප්‍රයෝජන ලබන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට කාලාන්තරය අනුව යටපත් වෙලා තිබිච්ච මේ ධර්මයේ හඬ විෂාකාරී ජීවිතාගෙන් පිටින් අපිට ඒක මතකලන කාගේ යහපත සඳහා ඉදිරිපත් කරගන්න පුළුවන් වුණා ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු අපි මේ අවස්ථාවේ මේ කාර්යයට සත්‍යත්‍රයේ ගුණ මෙහි කරගෙන මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් පස්කරගත්තා වූ සකල කුසල පුණ්‍ය සම්භාරයෙන් ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයේ ගතන්නේ ස්ථානට තපා ප්‍රසු කරනා ස්ථානට අභිභූත සීලම දිවරාජ සම්යාමයේ පින් අනුමෝදන් වී මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත විසඳුම් ගමන් කරමින් ජීවිත සැනසෙල්ල හදා ගැනීම සඳහා මේ හැකි සහායක් කළ හැකි කාර්යයක් කරත්තා ඒ විද්‍යාජ සමූහාට තම තමන් නමින් සීමිය පල්ලෝමි රූපයාදී ඥාති වර්ගයාටත් භූත පින්තුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ සත්‍යේ කාන්තයෙන් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන් සිත ඇති කරගෙන උත්තාවතා ධම්මේ ආකාශට්ටාදි ඥාතේ මුදින්නේ නිදම් වේනා සමත මුනිවන්සල දේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡන් බුද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති දේවච අතෝ නිබ්බාන සම්පත්‍ති හිමිනාතේ සමින්දිතෝ